අත්තානං චේතියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ෂිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පන්තිතෝති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ධර්මසේ ධර්ම දේශනාව සඳහා ධර්මපදයේ පොතේ මුයි මාතෘකා පාඩයක් ගාතාවක් අපි ඉස්සරහින් තියාගත්තේ ඒක ධම්මපදයේ අර්ථ වර්ගයේ සංග්‍රහ වෙලා තියෙන ගාථාවක්. ඉතින් ඒකදී ගාථාවේ අර්ථයට නැත්නම් සරුවච්චන් වහන්සේට මේ ගාථාව දේශනා කරන්නට හේතු වෙච්ච නිදානේ නැත්නම් පසුවීමට යම් ඉස්සර වෙලා ගාථාවේ තේරුමට යම් ඉස්සර වෙලා ඒකේ පසුබිම නිදානේ ගැන බැලුවොත් විචිත්‍ර කතාවක් තමයි මුල් වෙලා තියෙන්නේ සිද්ධියක්. ඒ සමචන්ස වැඩ ඉන්න කාලේ ජීවමාන ධර්මාන කාලේ බෝධිරාජ කියලා කුමාරයෙක් ඉඳලා තියෙනවා. ඒ කුමාරයා තමයි තිබුණු විශාල ධනයක් ඉඳන් කළ ඉතාම වටිනා කුමාරක් නැති වර්ගයේ හොඳම නිර්මාණ ශිල්පයකට අනුව ගයක් හදලා තියෙනවා. ඒකේ හදුවාම ඒක ගුරු ලෙක්ක හසේ ඉඳලා පොළොවට පාත් වෙන වගේ ස්වභාවයක් හැඩයක් ඒ ජීවිත ගෙදර තිබිලා තියෙන්නේ. ඒකට මේ කෝකනද කියලා නමකුත් දාලා ඉතින් මේ කුමාරයා එවැනි විවසක් තවත් නොහදන්න ඒ නිර්මාණ ශිල්පියා මරන්න සැලසුම් කළා. පස්සේ නිර්මාණ ශිල්පියා කුමාරි පණවිඩි දැනගෙන එයා බේරිලාගේ කතාවකුත් තියෙනවා. ඒක හැබැයි මේ ගාථාවේ පසුවිමට ඉස්සර අදාළ නැහැ. අටුවාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේ හොඳ නිර්මාණය කරපු හැම කෙනාම එක්ක අතපය කපලා එක්කෝ ඇස් අල්ල කරලා තවත් ඒ જાති නිර්මාණයක් තවත් නොකරනද කටයුතු කරන බවක් ඒ කාලේ තිබිලා තියෙන එක අදත් තියෙන දෙයක්. කෙසේ නමුත් ඊට පස්සේ මේ කුමාරයා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා මේ ගෙට ගෙවීමේ කටයුත්ත සලකුණු කරමින් බුදුරජාණන් වහන්සේ දානකට වඩින්නේ කියලා. කොහොමඩක්වත් මෙයා ඊට කලිමුත් බුදුන් සරණ ගිය නැත්නම් සීකර්ම සම්මිය උපාසක කෙනෙක් වග කතා ප්‍රොසී සඳහන්. ඉතින් බුදුරජාණන් වඩිනකොට ඒ උඩ මහන්තලාවේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ආසන පනවලා පහළ පඩිකල පාමුලේ ඉඳලා හිත පාවඩයක් කියලා තිබිලා තියෙනවා. එලනකොට මෙයා අදිෂ්ඨාන කෙරුවලු මට දරු සම්පතක් තියෙනවා නම් සර්වචනාංශේ පාවඩේ උඩ වළී කිය. කෙසේ නමුත් ඒ පාවඩේ ළඟට ගිහිල්ලා සර්වචනාංශේ ඒකට අඩිය කියන්නේ නැතුව නතර වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙලා ඒ බාධාව මොකද්ද කියලා අහනකොට පාවඩේ අයින් කරන්න කියලා සර්වචනාංශේ වැඩම කරලා සාසනේ වැඩ ඉඳලා දානේ වරඳනකොට පස්සේ මේ බෝධි රාජකුමාරයා ළඟ වෙලා අහනවා ස්වාමීන් වහන්සේ මම අම්මගේ බඩේ ඉඳන්තිත් එක දවසකටයක් අම්මා මං වෙනුවෙන් හිතන්න ධර්ම සමාදන් වෙලා තියෙනවා. මම පුංචි කුමාරයෙක් කාලේ සමාදන් වෙලා තියෙනවා. මම වැඩිමාල් වුණාට පස්සේ හිතන්න සමාදන් වෙලා තියෙනවා. ඇයි මගේ පාගඩේ උඩින් වැඩි නැති කියලා. ඊට පස්සේ දුචාන්නාගේ අහලා කියනවා මේ පාවඩේ ඉවෙනකොට මොනවාගේ අධිෂ්ඨානයක් නැත්නම් මොනවාගේ ප්‍රාර්ථනාවක් ඇතුවද පාවඩේ ඉන්නේ එතකොට කුමාරය එහෙලි කරලා තියෙනවා මට දරු සම්පත නැහැ නිසා දරුවචනංශ මේ පාවඩිය උඩ වැඩියෝ ඒකෙන් මේ දරු සම්පතක් තියෙන බවට ඉංගියක් කරන මිත්තක් වෙයි. එතකොට සර්වඥාන් සඳහන් කරලා තියෙනවා මේ කර්ම දෝෂයක් නිසා දරු සම්පත් නැහැ. ඒක නිසා මේ ප්‍රාර්ථනා කළ කමනේ ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක සඳහා අදාළ පින එහෙම නැත්නම් මහිමේ තියෙන්න ඕනේ. නැත්නම් දරු සම්පත් ලැබෙන්නේ නැහැ කියලා. ඒකට ඒ කුමාරයා දැනගන්න කැමති වෙනවා මොකක් නිසාද මේ දරු සම්පත් නැතිවීමට හේතුව. ඒකට එක හේතුවක් වෙන්නේ නැති මේ මාලිගාව හදපු කෝකනද කියන මාලිගාව හදපු වදුවත් මරණ තරමට මේ පුත්කලයා එකමැත්තකින් හරිම මේ මනසක් අනිත් පැත්තෙන් සබචනාංශත් දන් දෙනවා ගෙට ගෙවද්ද ගන්නවා. ඒ වගේම ඊට ඉස්සර භවයකදී මේ මෙයාගේ කුමාරිකාවක් මියත් නැවුනදල යද්දී නැවක් Taman යන නැව පෙළපිලා ඒගොල්ලෝ ගසාගෙන ගිහිල්ලා තියෙනවා ළඟ තියෙන දූපතකට ඒක කුරුළු දිවෙන්නක්. ඒක ඉඳලා තින්නේ කුරුළු විතරයි. ඉතින් මේ දෙනාගේ ඉතුරු ජීවිත කාලය ගත වෙලා තින්නේ දූපතේ මුළු ජීවිත කාලය පුරාවටම ඒ කුරුල්ලන්ගේ පිටර සම්බන්ධන කාලෙම ජීවත් කරා. ඉතින් ඒක නිසා ඒ කරපු අකුසලයට ලැබිච්ච විපාකයක් තමයි මේ දරුවන් නැතිවීම කියන එක සර්වඥාන්සේ සඳහන් කළා කියනවා යම් කිසි කෙනෙක් අත්තානංචේ යංජඤ්ඤා තමන්ගේ ආත්මයට ප්‍රියන තමන්ට සුභ සිද්ධිය කැමති නම් අත්ත කුසලයේ කැමති නම් තමන්ට තමන් අනුකම්පා කරනවා නම් ජීවිතේ තුන් යාමේ එක්තරා යාමයකදීවත් තමන් හික්මෙන්න ඕනේ. එහෙම හික්මුනේ නැත්නම් මුළු ජීවිතයම මේ ආත්මෙදිත් මතු ආත්ම බලකත් ඒ කෙනාට නොහික්ම වීම නිසා තමන්ටම තමන් හිත කරගත්ත තමන්ට තමන් අනුකම්පා නොකරගත්ත තමන්ගේම අත්ත කුසලයේ අත්ත සීතිය නොකරගත් කෙනෙක් බාටපත් වෙනවා. ඒක නිසා කෙනෙක් අදිස්ථාන කරගන්න ඕනේ ජීවිතේ ප්‍රථම යාමේදී කාර්කේ ස්තිවියදී භද්‍ර යෞවනයේදීම තමන්ගේ ශික්ෂණ ධර්ම ජීවිත ලං කරගන්න බැරි නම් අඩු ගන්න එක තේරුම් අරගෙන මධ්‍යම යාමේදී මැද වයසේදීවත් ජීවිතයේ අන්තිමේ හික්මීමකට සංවරයකට ලක් කරගන්න. නැත්නම් අඩු ගන්න පස්චිම කාලයේදීවත් මේ සංවරයක් ඇති කරගන්න එහෙම නොවුනොත් අපි මුල් වයසෙත් මැද වයසෙත් අග වයසෙත් කියලා මේ කියන යාම තුනේදීම අපි මේ ඉඳුරම් පිනවීමකයි අනුගේ කටයුතු වලටයි කටයුතු කරොත් ඒ කෙනාට ගත කරන ජීවිතයේදී තමන තමන් දෙයක් අනුකම්පාවක් මෛත්‍රියක් කරුණාවක් නැති කෙනෙක් වෙනවා. රැස් කරන කර්ම නිසා මත්තකත් මේ බෝධිආධි කුමාරයෙක් වුණා වගේ තමන් බලාපොරොත්තු ඉෂ්ට නොවන තැනකටපත් වෙනවා. ඒ නිසා මේ ලද මේ මනුෂ්‍ය ආත්ම භාවය ජම්මාකාරයකට හිතසුව පිණිස ගත කරනවා නම් අත්ත කුසලයේ අත්ත සීතිය පිණිස කටයුතු කරනවා නම් අපි කළ දේ නෙවෙයි වැදගත් වෙන්නේ අපි නොකළ දේ. අපි යම් කිසි මොනතරම් දක්ෂකම් කරත් නොකළ යුතු නොපනත්කම් නොකර සිටීමද දන්නේ නැත්නම් නැත්නම් හික්මීම දන්නේ නැත්නම් ඒ කරන දේෙන් ඇති කරන කුසල් වලට වඩා විරමණය විය යුතු නොකල යුතු හික්මවාගත යුතු දේවල් නොහි කෙරෙහි නොහික්ම වීම නිසා අපි කුසල් අඩු අකුසල් වැඩි ගණිතයක් තමයි ජීවිතේ ඒ නිසා මුළු ජීවිතේ පුරාම අපේ දක්ෂකම් හොයාගන්න කෙරුවා කෙරුවාවල් පෙන්වන්නට කෙරුම් කාර්කම් පෙන්වන්නට දැඟලුවාට ඒක සාර්ථක වෙන්නත් ඉඩ තියෙනවා. ඒ සාර්ථක වුණාට අපි නොවිය යුතු නොකළ යුතු නොපනත්කම් නොකර සිටියොත් අපි තාම සාසනයට බැසගත්තා වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ධර්මයක ආභාෂයක් ලැබුවා වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගිහි ප්‍රතිපදාව ගත්තොත් ඉහි ප්‍රතිපදාව බුද්ධාගමේ සඳහන් වෙන්නේ දාන සීල භාවනා වශයෙන්. ඉතින් මේ දානය අප්‍රමාදව කලියුත් කිරීම වශයෙන් තමයි පොතේපතේ සඳහන් වෙන්නේ අවුරුත් පිළිගන්න දෙයක්. දානය කලියුත් කලියුත් කිරීමක් කියලා කියනවා. නැත්නම් යුතුයකමක් චාරිත්‍රයක් වතක්. ඊට පස්සේ තියෙන සීලය නොකලියුත් නොකිරීමක් ඒක විරමණයක්. ඒක වාරිත්‍රයක්. ඒක හික්මීමක්. ඒක බයලජ්ජාවක්. ඉතින් යම් කිසි කෙනෙක් සීලය ගැන නොතකා දන් දෙනවට දුන්නට ඒ දෙන දාණයෙන් ලැබෙන කුසලයට වැඩිය දුස්සීල වීමෙන් ලැබෙන අකුසලය මුළු දවස පුරාම සිද්ධ වෙනවා. දන් දෙන වෙලාවට නම් අපි චාරිත්‍ර හැටියට සීල් සමාදන් කිරීමක් කරනවා. නමුත් ඒ දන් දෙන්නන්ගේ ක්‍රියාපටිපාටය දිහා බලනකොට සීල් සමාදන් කිරීම චාරිත්‍රයට සිද්ධ වෙනවා. දානේ තමයි ප්‍රධාන තැන ගන්නෙ. ඒකෙන් ඇති වෙන කුසලයේ පිළිබඳ ලොකු උනන්දුවක් තියෙනවා. දාන බාර ගන්න අය, දාන දෙන අයයි කරන කතාබත අවලින් පේන ලොකු උනන්දුවක් තියෙනවා. නමුත් ඒ දාන වේලාවේදී හරි කමන්න මේ රකින්න සීලය, සමාදන් වෙන සීලය පිළිබඳව තියෙන ගෞරවය එහෙම නැත්නම් ඒකට තියෙන ධර්ම ගෞරවය දිහා බලනකොට ඒක බොහොම උපහාසයට ලක් වෙනවා බොහොම හැලියට ලක් වෙනවා එතකොට මේ ප්‍රතිපදාවේ පෙන්වන මේ සීලය ඊගාට පෙන්වන භාවනාවයි සීල භාවනා දෙකම සඳහන් වෙන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන්. ඉතින් ශික්ෂා පැත්තට තියෙන ඇඟමැලි කඩන ගතියක් පින්කම් කිරීම සඳහා කරන උනන්දුවක් දිහා බලනකොට ඒක මේ බෞද්ධයන් අතර තියෙන ජාතික විහිළුවක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් විකාරයක්. ඒ කළ යුතු දේවල් කිරීමට අපි උනන්දු වෙන ප්‍රමාණය දිහා බලනකොට නොකළ යුතු දේවල් නොකිරීමට ගන්න උනන්දුවත් එක්ක බලනකොට අපි කොච්චරක් තමයි තමන් දයානුකම්පාවක් නැති තමන්ට තමන් අත්කුසලේ දාන්නේ නැති සාහසනීය වැඩ ගන්න නැති මේ පිට දෙල්ල විතරක් ලෙව කරන ගතියක් තියෙනවා කියලා පේනවා. ඒ නිසා මේ පටිච්චග්ගය කියන වචනේ මේක සඳහන් කරලා තියෙන පිළිදැඟුම් කියලා සිංහට දාලා තියෙන්නේ ඒ තමන් තමන් කෙරේ අනුකම්පාවක් එකක් තියෙනවා නම් තමන් කෙරේ අත්ක කුසලයක් ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ හාර පද්ධතියකට යන්න ඕන ගතියක් තියෙනවා නම් කලිත කිරීමෙන් තමයි අපි ආධ්‍යාත්මික වෙන්නේ ඒකෙන් තමයි අපි මේ අනුන්ගේ හිතසුව සැලසීම ආගම ධර්මයට පෙළඹෙන්නේ. නමුත් ඒකේ ගැඹුරු තියෙන්නේ නොකල යුතුම කිරීම හරහා. ඉතින් නොකල යුතු නොකිරීම සඳහා කල යුතු කිරීමට තරම් කවදාකවත් වේදමක් යන්නේ නැහැ. වෙනතකට යන්න ඕනකමකුත් නැහැ. තමයි කිසිම දෙත් පාර්ශවයක් අයිති නැතුව කලිත කිරීමෙන් නම් දාන දෙන්න දාන ප්‍රතිග්‍රහයක් අවශ්‍යයි. එහෙම නැත්නම් වන්දනා කරන්න වන්දනමාන පූජා කරන්න ධාතු චෛත්‍ය අවශ්‍යයි. මේ නමුත් නොකර නොකරවිත නොකිරීමටයි මොකක්වත් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් දන්නවා නම් මේ අප්‍රමාදයේ සම්පාදනය කිරීමේදී කලියොත් කිරීම පමණක් නෙවෙයි ඒක ආරම්භක මුණත වටිනාකම තිබුණාට මේකේ ගැඹුර තියෙන්නේ නොකලියොත් නොකිරීම කියලා. කවදා හෝ කෙනෙක් ඒ කලියොත් කිරීම හරහා නොකලිත නොකිරීමේ ගැඹුර තේරුම් අරගෙන හික්මීම තේරුම් අරගෙන සංවරයේ තේරුම් ගන්න කටයුතු කරොත් එයා නිතරම ජයක් ලබන කෙනෙක්. කවුරුත් පරාජය කරලා නෙවෙයි ලබන්නේ. දානෙදී නම් අපි අරයට වැඩි දෙන්න හදලා වඩා සිල්වතුන් හොයලා ඒ කටයුතු කිරීමේදී තරඟේ තියෙනවා. නමුත් මේ සීලයේ එන්නකම් කියන මේ හික්මීමේ කිසිම පාර්ශවයකට විරුද්ධ නැහැ. ඒ සඳහා කිසිම තැනකට යන්න ඕන කමක් නැහැ. ඒ සඳහා අහවල් සුදුසුකම Tamanට නැහැ කියලා දෙයක්වත් නැහැ. දහනේදී තියෙන සල්ලි නැත්තම් පිළිගන්න පක්ෂේ නැත්තම් විශේෂයෙන් මේ වගේ රටකට ආවට පස්සේ දානයක් සිදු කරන්න ගොඩක් අඩුම කැඩම අවශ්‍යයි. තමන්ගේ රටේ හිටියා බෞද්ධ බෞද්ධ වුණා විදේශගත වුණා සීලේ සඳහා කිසිම අනුපාඩුවක් නැහැ. ඉතින් ඒක පිළිබඳ නොදැනීම පිළිලයක් වගේ වැඩි. ශීලයේ දානයේ කෙරෙහි විශාල කැමැත්තක් තියෙන බවයි. නමුත් ශීලයේ පිළිබඳව මේ නිතරයෙන් හම්බ වෙන නොමිලේ හම්බ වෙන අධි කුසලය නොදැනීම නිසා අපි අපි ස්ථානීයන පොත් ලැබීම වුණාට මරණයේදී නැත්නම් යම රජුරෝ ඉස්සරහ ගන්න විනිශ්චයේදී බොහෝ විට අපිට බලාපොරොත්තු නැති දෙයකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒකයි මේ සර්වචන් වහන්සේ මේ බෝධිරාජ කුමාරයාට මතක් කරන්නේ තමන්ට තමන් ප්‍රිය නම් ජීවිතයේ තුන් යාමෙන් එක යාමයක හරි මේ පටිසංකරණය එහෙම නැත්නම් මේ හික්මීම එහෙම නැත්නම් මේ සීලය එහෙම නැත්නම් මේ ශික්ෂාව එහෙම නැත්නම් මේ සංවරය කියන එක තේරුම් ගන්න ඕනේ ඒක හරි අඹුල් වචනයක් කාටවත් ඒක මේ ආගම විතරක් කොයි ආගමේ වුණත් කලීක කිරීමට එහෙම නැත්නම් තමන්ගේ අඬ හැදේ පාන්න ඕන කෙනෙක් යන්නේ නමුත් Tamange මේ හික්මීමක් ඇති කරගන්න කයේ වචනේ හිතේ හික්මීමක් ඇති කරන්න ගියාම මොකද එනකොට බේහින එකම නෝන්ජල්කම ඒක නිසා වොමනාවෙන් එලිමාංශික කඳවුරට ගිහිල්ලා පිල්ලලා නතර වෙන්න හදනවා. මෙච්චර මේ ලස්සන ඉදා ජීවිතයක් ගත කරන්න තියේදී ඒ නිසා නිදාශ්චින්තන යනවා බලන කිසිම කෙනෙකුට හිතෙන්නේ මේ හික්මීමක සීලයක ශික්ෂාවක තියෙන වටිනාකම. නමුත් ධර්මය හදානකොට පේනවා ශාසනය පටන් ගන්නෙ දානෙන් නෙවෙයි සීලෙන්. දැන් කෙනෙක් කොච්චරක් සීල් රකින්නද කියන එක තමයි ශාසනය පටන් ගන්න. ඉතින් තමයි බුද්ධලයාගේ පෞරුෂත්වය වෙනස් වෙන්න පටන් ගන්නේ. එහෙම නැත්නම් ඒ කරන දාන ආදී කුසල ක්‍රියාවලින් අපි පිටලෙල්ල විතරයි වෙනස් වෙන්නේ. නිකන් වාහනයක පේන්ට් එක වෙනස් කරලා විතරයි. ඇතුළත මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා කාට හරි ඒ හික්මීමක් සීල වශයෙන්, සමාධි වශයෙන්, ප්‍රඥා වශයෙන් යම් වෙලාවකට ජීවිතයට සම්බන්ධ වුණා නම් එතනින් තමයි මේ ශිෂ්ටාචාරය කියන එක හික්මීම කියන එක සීතල වෙනවා කියන එක පටන් ගන්නවා. ඒව නැතුව අපි මොන ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබුවා අපහායට වැටෙන්නේ නැති වෙයි, පව් වැඩි වෙයි, මාරේ යම රජුගේ විනිශ්චයට ලක් වෙන්නේ නැති වෙයි කියලා විනිශ්චය කරන්න බෑ. ඉතින් ඒ නිසා ලෝකයට අනුකම්ප දෙන්න දුන්නොත් නම් අපට හික්මීමට යනවට වැඩිය මේ යුතුයකම් ටික ඉෂ්ට කරලා ඉක්මීම කියන එක නෝන්ජල්කමක් විදිහට සලකන සමාජයක් තියෙන නිසා කල්යාණ සද්ධර්මයක් අහන්න ඕනේ සත්පුරුෂය ඇසුරු කරන්න ඕනේ ඒක liverලාර තික්ත නමුත් අර මේක සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කෙනෙක් ලං කර ගන්න ඕනේ එතනදී ඔය කියන ඇඹුල් ගතියට ඔය කියන පැහැදිලි ගතියට වැඩි තවත් එකක් තියෙනවා දාන ආදී කටයුතු වලට සාමූහිකව යෙදෙන්න පුළුවන්. නමුත් සීල් ලකිනකොට Taman කොටුවේ. සීල් ලකින්න බෑ කාටවත් දාලා. සීල් ලකිනකොට Taman විතරයි. ඒ නිසා දානයේදී අපි සමාජශීලී වෙන අතර සීල් ලකින්න රකින්න ආත්මార్థකාමී වෙනවා කියලා අනිත්‍යත්වයේ චෝදනාවක් වෙනවා. නමුත් සීලෙදි කරන්නේ මොකද්ද අපි? තව සතෙක් නොමරින්න එකනේ. ඉතින් ඒක නිසා ඒක බාහිර ලෝකත් එක්ක සම්බන්ධ නොවේ ඉතින් දකින්න බෑ. සත්තු නොමර සිටින්න නම් ඒ සත්තු මරලා අපි දන් දෙනවට වැඩිය හොඳයි. දහන නොකර හරි කමන්නේ. තිල් ලගිනවා නම් සත්තු මැරීම කෙරෙන්නේ නෑ. හොරකම් කරන්නත් අන්සතු වස්තුවක් වෙනකොට ඒ ආචාර ධර්මයක් තියෙනවා. ඒතරස් තියෙන්නේ සමාජ ධර්මයක්. එතනදී ඒකේ නා ඒ නොකර සිටීමේ ඒ සමාජයට දෙන ආදර්ශය කෙලියුත් කෙලීමෙන් දෙන අප්‍රමාදයට බොහෝම ඉහළින් සර්වඥාන්සේ අගය කරලා තියෙනවා කාමීච්ඡාචාරය නොකර සිටීමේ බොරු කේලම් හිසසන පරිසචන කතා නොකර සිටීමේ තම දාන ආදී කුසල කර්ම කරනවට වඩා මේ දාන ආදී කුසල කර්ම කරන එක පාර්ශවයක් කවුරුත් දාන කෙනෙක් අල්ලගන්න. නමුත් මේ සතුන් නමර හොරකම් නොකර කාමීත්‍යචාරය නොකර බොරු කියලා හිස් හදන පරිසරයක හිටියොත් මානව ප්‍රජා විතරක් නෙවෙයි සත්ත්ව ප්‍රජාවටත් දිව්‍යයන් ප්‍රඥාටත් ගහකොළටත් පරිසර දූෂණයටත් චිත්ත දූෂණයටත් මේ විශ්ව රත්නයකට ඔක්කොටම උත්තර කියනවා. ඉතින් ඒක බුද්ධික මට්ටමින් පටන් අරගත්තට ඒක පැතිරෙනකොට අවශ්‍ය කුක්ටි සිද්ධ කරනවා. ඒක නිසා තමන්ට වඩා ශිෂ්ටත්වයන් සම්පන්න වෙන්න ඕන. වඩා විනීගත වෙන්න ඕන. වඩා තමන්ගේ ආත්මයට ප්‍රිය කරන අපි ගොඩක් වෙලාට ඔය මෛත්‍රී කියලා සඳහන් කරන්නේ තමන් එක තමන් මිත්‍ර වෙන්න ඕනේ නම් ඒක එකම ක්‍රමය දීම විතරක් නෙවෙයි කිරීම විතරක් නෙවෙයි නොකර සිටීම. මේ නොකර සිටීමෙන් කුසල් සිත් වෙනවා කියන එක පිළිගන්න කැමති නැති කොටසට බුද්ධ ආගම කියලා කියනවා. නොකර සිටීමේ කුසල් වෙනවා කියන එක පිළිගන්නට බුද්ධ ධර්මය කියලා කියනවා. ඉතින් කෙනෙකුට මේ බුද්ධ ආගමේ බුද්ධ ධර්මයේ වෙන් කරලා හඳුනා ගන්නවා කියන එක එච්චර ලීස් නෑ හංසයාට විතරයි පුළුවන් කෙලින්වත් වෙන් කරගන්න. ඒ දෙක කලවම් කරලා දුන්නොත් කලවම් කරන්න වෙන් කරන්න බෑ. ඉතින් අපේ ලංකාවේ බුද්ධ ධර්ම ගත්තොත් එහෙම මේක 2600ක් ඉතිහාසයේ අවුරුදු 1500ක් විතර යනකම් ඉතිහාසය හොයලා බලනකොට පේනවා මේ නොකලියුත් නොකිරීම ඉස්සරහින් තිබිලා තියෙනවා ලංකාවේ. ඒකයි ලංකාව ශ්‍රේෂ්ඨම ජාතිය ශ්‍රේෂ්ඨම නිෂ්පාදනයේ ශ්‍රේෂ්ඨම සංස්කෘතිය බවට පත් වෙලා අදාහරන්න පුළුවන් මුළු ලෝකෙටම ආදර්ශයක් දීපු රටක් කියලා තියෙනවා. අද අපි හැම දක්ෂකමකින් දිනුනාට බලු වෙලා තුච්ච වෙලා තුන්වෙනි ලෝකේ රටක් වෙලා අපිට මේ යන්නේන තරක් නැති වෙලා තියෙන්නේ අපි ළඟ අර තිබෙන හික්මීම නැතිලා. ඉතින් ඒක තනිකර සිංහලට දොස් කියන්න බෑ. මොකද හේතුව අපි විදේශගත වෙලා විදේශ රටවලට යටත් වෙලා තියෙනවා. විශාල නියඟ ගිනි බයවට පත් වෙලා තියෙනවා. ඒක නිසා නොකලියත් නොකිරීම වැත්තක කියලා කලියොත් කිරීම හරි රකින්න මෑත කාලේ ඉතිහාසයේ හිටපු ශ්‍රේෂ්ඨ ආගම් බුද්ධ ආගමේ ආධිපත්‍ය උත්සාහ කළා තියෙනවා. නමුත් ඒගොල්ලෝ අතින් ගිලිහිච්ච කොටස තමයි මේ ශික්ෂණයේ කොටස. එහෙම නැත්නම් මේ නොකලියුත් නොකිරීමේ කොටස. නමුත් එකක් මේ කතාවේ හොඳ පැත්ත තමයි පසුගිය අවුරුදු 20 30 40 තුල නැවතත් කලියුත් කිරීමට වඩා නොකලියුත් නොකිරීම හොඳයි. අපිට වැරදිච්ච තැන ඒකයි කියලා තේරුම් ගත්ත සුළු පිළිසක් බෞද්ධ අබෞද්ධ දෙපිරිස තුලම බටහිර ආශියාගේ දෙපිරිස තුලම ඇතිලා තියෙනවා. නමුත් අර මරණින්ද ඉන්න කට්ටියට ඒක ඇහෙන්නේ නැහැ. ඒගොල්ලෝ තාමත් ඉන්නේ අර කලියුත් කිරීමේ අඳහැරේ. මොකද ඒක නිසා මේ ගාථාවන් ඉදිරියට තියාගත්තේ කාට හරි ඒ කලියුත් කිරීමෙන් ඇවිල්ලා තේරෙනවා නම් පේනවා නම් මට මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලය මට මේ ලැබිච්ච මනුස්සාත්ම භාවය මට මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය මට මේ ලැබිච්ච බව සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය පැවිද්ද ආදී මේ දුර්ලභ වස්තු ටිකෙන් තම මේක වැඩි යමක් කළ හැකි. ඒකට වඩා හොඳ කුසලයක් කර හැකි කියලා ඒ කෙනාට සලකා බලන තියෙන පැත්ත තමයි මේ පටිච්චන්ත්‍රණය තින්නමඤ්ඤ තරං යාම පටිච්චග්ගේය පඬිසෝ තමන්ගේ පාණ්ඩිත්‍ය ළමයි මේ අත්කුසලේ සලකීම හික්මීම ඉතින් මේ ගාථාවට අර්ථ කතාවක් වාගේ තමයි කර්මමිත සූත්‍රය. කර්මමිත සූත්‍රයේ තියෙනවා කරණීයන් අත්තු කුසලේන අත්තු කුසලය කරන්නා වූ යන විසින් කරණීයන් අත්තු කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච. ඒ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා පැමිණ වැඩවදාලේ සාහන්ත පදයට යන්න කැමැති. Tamange අත්තු කුසලය කරන්නා වූ කෙනා විසින් මෙන්න මේ ටික කරන්න කියලා ಗುಣ 14ක් විස්තර කරනවා. කරණීයවත් කුසලේන යන්තම් තන්තම් පදං අභිදමිච්ච ශක්කෝ යට හැකි සංඥාවක් තියෙන්න ඕනේ මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ කලේ යුතුයකම් විතරක් කරලා ඉස්ත වෙලා බෑ නොකල යුතු නොකනක් කරන්නලා જાතියක් තියෙනවා ඒක මතුවරණ තමයි මේ ධර්මයේ තියෙන්නේ අන්න ඒක සම්බන්ධයෙන් මේ ජීවිතයේ නැත්නම් අද උදේ ඉඳලා හැන්දෑවේ එතන මේ සුමාන ජීතුමාට වැඩිය එතන මේ මාසේ ඒ මාසයට වැඩිය නැත්නම් මේ අවුරුදු කිය අවුරුද්දට වැඩිය මම මොන මොන විදිහේ ක්‍රියා මාර්ග සීල ශික්ෂා වශයෙන් සමාධි ශික්ෂා වශයෙන් ප්‍රඥා ශික්ෂා වශයෙන් කියලා කල්පනා කරන ගමන් මේ ලැබිච්ච මනුස්ස ආත්මය තුල මේ තුනම සම්පාදනය කරගන්න පුළුවන් ගැතියක් තියෙනවා ඒක මේ මතු බුදු වෙනමයි කියුතු හැමෝටම ඉන්න ඕනේ කියලා ප්‍රශ්නයක් නැහැ ඒ වගේම ඒ ත්‍රිවිධ ශික්ෂාවන් වලට යන්න මේ අපිට පෞල් කරදර තියෙනවා වැඩ කටයුතු රාශියක් තියෙනවා කියන එක බයිලාවක්වත් අහන්නේ යම රජුලු. ඉතින් දිගියාට පස්සේ කතා කරලා අහනවා ඔබ මේ මේ මම දේවදූත වල කියනවා දැකලා තියනවාද? ඇයි මෙහෙ ආවේ කියලා. කියනවා මට කවුරක්වත් එහෙම පණිවිඩයක් කිව්වේ නැහැ මම ජීවත් වෙනකම්. ඉතින් ඒ නිසා පෙන්කල කෙරේ හිටියා. දැන් ඉතින් ආවට පස්සේ තමයි දන්නේ දැන් ඉන්නේ අමරජුරු ඉස්සරහා. එතකොට ඔළුව බිම කකුල් දෙක උඩ තියාගෙන ඉඳෙයි. ඒත් අමරජුරු අහන මිනිස්සු ඔබ මේ තමන්ගේම ගුවේ ගුවේ උලිච්ච දැකලා ඉන්න පොඩි දරුවෝ දකින්න නැද්ද? ඒ පොඩි දරුවෝ පේනව නේද? තමන්ට මදුරෙක් කියලා ගන්න බෑ, මැස්සෙක් කියලා ගන්න බෑ, අසුචි ටිකකින් කරගන්න බෑ. මූත්‍රා ටිකකින් කරගන්න බෑ. ඒක දකින්නකොට තේිනවා පෙන්කේ ඉන්න පුළුවන් වුණාට ශරීරය කියන්නේ ඕකයි කියලා. උඹට ඒකෙන් පණිවිඩයක් ආවේ නැද්ද? මේ හිංසාකාරී වැඩ කරන්නේ නැතුව මේ ශරීරයේ තියෙන මේ අනාත්ම භාවයෙන් අනේ පොඩි උන්නම් දැකලා තියෙනවා නමුත් මේ මේ පණිවිඩය හම්බෙලා නැහැ කියලා. ඊට පස්සේ කියනවා එහෙනම් ඔබට මේ දෙද වෙලා Tamange මල මොගේ ඉලදලා ඉන්න සතෙක් දැකලා නැත්නම් මිනිස්සෙක් දැකන්නේ නැද්ද? මොනවක්වත් කරගන්න බැහැ. ඉතින් ඒකට තේරෙනවනේ පුළුවන් කාට බැරි දේකුත් නැහැ බැරි දේකට පුළුවන් දෙයක්වත් නැහැ. හේතු නම් දැකලා තියෙනවා. නමුත් මට අර පණිවිඩය ලැබුණේ නැහැ. ඊට පස්සේ අහනවා මේ මලමිණිය දැකලා නැද්ද මේ ලස්සනට gediya පිටින්ම ඉන්නවා. ඒක මොකක්ද කරන්නේ? පණ ගිහිල්ලා. මම කෙලව කෙල කෙලවර වෙන්නේ ඔතන. ඒක හිතන්නේ නෑ මලකවල වලට නම් ගිහිල්ලා තියෙන විදිහට නම් නම කවදාකවත් මට මේ මේකෙන් පණිවිඩයක් ලැබෙන්නේ නැත්නම් මේක මේ ඔබ ඔබතුමා ඒකෝ දේව දූතෙක් බවම දන්නේ නැහැ කියලා. දෙකින් දිගටම දෙකින් දිගට නැහැ කිව්වොත් ළඟ ඉන්න යම බල්ලෙකුට බාර දෙනවලු ගිහිල්ලා යගේ කර්මානුරූපව යාට කටයුතු කරන්න. ඉතින් අර යකට අඬු දාලා අරලා ලෝධිය වක් කරමිනවා. ඉතින් ගොඩක් ඒවා කියන ඒකත් මම කියන්නේ දැන් අහනවලු යම රජු රෝගී හාම මේ ටොරොන්ටෝ බන්සලයිල භාවනා කරන කට්ටිය දැකලා නැද්ද කියලා. එතකොටවත් උඹලට ඇත්තලුන්නේ නැද්ද මේ අපි වගේම වැඩ කරන જાතියක් භාවනා කරනවා. උඹලා මේ ගෙවල් වලට ගිහලා රැහැට අත්ප කාලා ගියවනවා. ඒ මිනිස්සු මේ භාවනා කරන්නේ. නෑ නෑ දැකලා තියෙනවා ඒකට අපිට වෙලාවක් හම්බුනේ නැහැ කිව්වොත් ඒත් අරගම තමයි. ඉතින් ඒක නිසා මරුණට පස්සේ, හෙළුණට පස්සේ, වයසට ගියාට පස්සේ මේකෙන් ඇති වැඩක් නැහැ. ඇස්කම් තිබියදී ඇස්වල තිබේනම් යන්න පාරක් තිබේනම් කිම බැදිවල යන්නේ මං මොලා වූ එක කුසෙයි. ඒ ඇත්තම කියලා දෙන්න ඕනේ. තාම ප්‍රමාණයි. මේ මේ ගාථාවෙත් තියෙනවා. පළවෙනි යාමේ පෙන්කෙලියක්, දෙවෙනි යාමේ පෙන්කෙලියක්, තුන්වෙනි යාමේදී තේරුම් ගත්තොත් ගොඩ. ඒ සතියේ තියෙන වගේ පුදුමාකාර ශක්තියක්. කොයි වෙලාවක හෝ ඒ පාර හරියට දැනගත්තා නම් ජීවිතේ පුරාවට සංසාර පුරාවට ගෙනාපු මෝහපටල එක පාරේ කපයි. ඒ තරම්ම බලවත් ආයුධයක් මේ සතිය නැත්නම් මේ අප්‍රමාදය. ඉතින් ඒක නිසා මුල් කාලේ මේක මේ මේ වැරදි වුණා. මැද වයසේදී මට මේ මේ කරදර වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මේ දැන් හම්බෙලා තියෙන අවස්ථාවත් ඉස්සල අවස්ථාව වගේම, පහුවෙච්ච අවස්ථාව වගේම පූර්ණ ඒක කියන්නේ ක්ෂණ සම්පත්තියක්. අන්න ඒකට හැකි සංඥාවක් නැතිකම තමයි කියන්නේ. ඒ හැකි සංඥාව හිතන්න එපා බෞද්ධයෙකුට ලැබෙයි කියලා. ඒ හැකි සංඥාව හිතන්න එපා මේ අනුන් හිංසා කරන අයට ලැබෙයි කියලා. එහෙම නොකරන ඉන්න කෙනාට කොතනක හෝ හැකි සංඥාවක් ලැබුණොත් මම කියන්නේ මේ අකුසල් නම් වෙලා තියෙනවා තමයි. මට සත්පුරුෂයන් අතර නිඳාවක් ලැබිලා තියෙනවා තමයි. නමුත් මම දැන් තීරුම් අරගෙන මගේ අත්කුසලය මගේ අර්ථ සිද්ධිය, සුබ සිද්ධිය බලන්න ඕන කියලා. ඒ අඟුලිමාල චරිතය දිහා බලන්න. පටාචාර චරිතය දිහා බලන කිසිම ලකලැස්තියක් නැහැ. නමුත් ඒගොල්ලෝ ගාව තියුණා මේ ස්වභාවික වර්ණය. බුදුජානනාංශයේ සතිය කියනකොටම සියල්ල බහකබල සතිය ගත්තා. සතියමයි වෙන මොකුත් නැහැ කියලා එයාට එතන ඉඳලා මුළු ජීවිත කාලේ සතිය වඩපු කෙනෙක් ආනිසංස ලැබෙනවා. නමුත් ඥාන ශිෂ්‍යවල දෙකට දෙකයි. මේ සතියක් කරන ගමන් අරකට කරන්න ඕනේ මේකත් කරන්න ඕනේ කියලා. මේ දෙකට දෙක අර කච්චියට අර පූර්ණ සතියේ ආනිසංස ලැබෙන්නේ. ඒ නිසා අපිට පටන් ගන්න අමාරුයි පූර්ණ සතිය. අපි පටන් ගන්න දෙකට දෙකවර සතියෙන් තමයි. නැත්නම් සති මාත්‍රාවේ. මෙන්න මේ සති මාත්‍රාව කොතරම් හරි බල කරගත්තොත් දුන්නොත් අප්‍රමාදී කියලා පෙර කියනවා. මෙයා දවසකට එනවා ඒ පරිපූර්ණ සතියකට ඒ කුල සතියකට ඒකකොට මම කියන කවිය තමයි උපන්දාසිත කරපු වුණට සතිය පිළිතුරු මේ ක්ෂණේ උපන්දාසිත කරපු නැස කරපු පරක්කන්දුත් කැලණිය කියලා කට්ටිය කියන්නේ නමුත් සතිය පිළිතුරු ක්ෂණේ ඒ කරපු සේරම පව කපන අන්නේකට හැකි සංඥාව නැහැ ඒකට ශ්‍රද්ධාව නැහැ ඒකට කුසල ඡන්දේ නැහැ ඒකට අදිමොක්කේ නැහැ ඒක නිසා කරන කට්ටියත් නොකරන කට්ටියත් මේ සත්‍ය හෙට්ටු කරනවා. ඒකත් එක්ක හෙලස්තාඩු කරනවා. එතකොට ඒකට හැකියාව කියන්නේ. විනිසන්නෝනේ තියෙන ප්‍රධානම තේමා වචනයක් තමයි හැකි සංඥාව කියන්නේ. ඒක බටහිර ලෝක කියන්නේ පොසිටිව් තින්කින් කියලා. බෞද්ධය තුළ උගාකඩ. ඒ අඩු මොකද? ඊට තියෙන ප්‍රසාද ශ්‍රද්ධාව විතරයි කුසල ඡන්දයක් වාටේපත් වෙලා. ඊට පස්සේ ඒක අදිමොක්කේ කියන පෙරදක්මක් වෙන මට්ටමට දියුණු කරගෙන නැත්නම් කරන්නේ කරන දේ දෙකට දෙකවර හිතකි. ඒකව කාංශත් ලැබෙන්නේ. ඊට පස්සේ උචුච සූජුච වෙන්නෝ නිකන් ඍචුලා බෑ වඩා ඍචු වෙන්න. ඒකට දෙන්න තියෙන උදාහරණය තමයි හොඳ වෙලා බෑ වඩා හොඳ වෙන්න. ඒ නිසා වඩා හොඳ තිබියදී යම් කෙනෙක් තම ළඟ දැනට තියෙන හොඳ ටික සමාදන් වෙවි ඉන්නවනම් උගේ දියුණුවට තියෙන එකම බාධා උගේ තියෙන හොඳ ටික තමයි. කියනවල ගැන කතා කරගෙන ඉන්නවා මිසක් ඊගාට වඩා හොඳට යන්නේ නැහැ. ඒක අපිට දෙන බරවත් කොහොල්ලෑව. අපි හම්බ කරගත්ත මේ නම්බුනාමකම් අනම් මනම් රැකගෙන ඉන්නවා මිසක් මෙච්චර හම්බ වෙච්ච එකේ මට මීට වඩා හොඳ දෙයක් කරත හැකි. ඒ වඩා හොඳ ඉදිරියේ මම මේ හොඳ අත්‍යවශ්‍යතාවට ලැස් වෙනවා කියලා උජු වෙලා බෑනේ. ඍජු වෙලා බෑනේ. සූජුච කියලා. වඩා ඍජු වෙන්න ඕනේ. මේකට ඕපනයික කියන ගතියක් බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙනවා. කොතනකින් හරි වැඩේට දැක්කට පස්සේ එන්නේ එන්නේ එන්නේ තමයි වඩා හොඳ කල්යාණ මිත්‍යන් ගාවට, වඩා හොඳ ජම්බු ධර්ම වලට, වඩා හොඳ සතියකට, වඩා හොඳ භාවනාවල් වලට යොමු කරන ගතිය කුඩු ගහණිය කුඩු වලට අත්පහි වෙන්න ආසේ, ස්ථීතුෂණය කරන මනසේ ස්ථීදූර්තයට අත්පහි වෙන්න ආසේ, සූදු කෙරෙන මනස සූදුවට අත්පහි වෙන්න ආසේ බොන මිනිහ බොනටත් බැහැනවා වගේ සතියකට බැහැියක් තියෙනවා. ඒක ආවට පස්සේ ඔය අපි හිතන පාරක නෙවෙයි යන්නේ කාරගෙන යනවා. ආනේ විදිහට ඉස්සලා කිසු වෙන්නේ ඊට පස්සේ වඩාලු වෙන්නේ. සූචි උචුච සූචිච සක්කෝ උචුච සූචුච සූචෝ චස්සමුදු අනසිමායි. හරි බුද්ධම සූචක තියක් ඕනේ මේ සතිය වඩන්න ආධුනික මනසක් ඕනේ. දැහියා වුණා නම් අක්කා වුණා නම් අයියා වුණා නම් ගරු වුණා නම් මුතුනා වුණා නම් එහෙනම් ඉතින් සත්‍ය වඩන්න බෑ. එසේ ඉතින් ඔක්කොම නිවිද යනවා. හරියම හරියම මේ කාර්ය කියන කාඩ්බෝඩ් ඔක්කොම බිම ගලවලා කියලා. මේ ගුණාට ඇඳලා ඉන්නේ. ඒකවත් ගලවලා බිම ඇඳලා නැහැ. රට්ටුන්න වෙනම ඇඳලා ඉන්නේ කියලා. ඇඳලා තියෙන ගුණාට ඒකවත් ගලවන්න කරන්නේ නැහැ. ඒ නිසා අපි ලොකු අභියෝගයක් කරනවා අපි අවසානයේදී මුලදිම කරනවා. මෘදු වෙන්න ඕනේ, අනසිමානී වෙන්න ඕනේ. ඒ නිසා බුදුදහමේ අනන්ත ගුණ ඉදිරිපිට අපිට මෘදු වෙන්න පුළුවන්. බුද්ධත්වයේ නොවන කාලෙක නම් අශ්වතන යනවාට. අපිට කිසිම හේතුවක් නැහැ ධර්මයෙන්ලා බඳින්න. බුදුහාමුදුරුවෝ ආවා සීමිත ගුණ තියෙනවා. ඒ නිසා අපිට කිසි බයක් නැතුව වඳින්න පුළුවන් ඒ ගතිය මේ බුදුන් ඉදිරියට කියන ගතිය ධර්මයටත් තියෙනවා. සංඝයාටත් තියෙනවා. තමගේ සීලයටත් තියෙනවා. ඒ මෘතු අනුචිමානය ගුණය තමන්ගේ සීලයට ඇති කරගත්ත දවසේ එයාට පෞරුෂත්වය එන්න පටන් ගන්නවා. අපි දුස්සීල වෙලා අද සිල්වන්ත වෙනවා. මම ඉස්සර දන් දීලා තියෙනවා. පින් කළා තියෙන එක හරි. ඒ නිසා මට අවස්ථාවක් ලැබිලා තියෙනවා සීල අධි සීලයක් කරන්න. ඒකට උජ්ජ සූජුච වෙනවා. මෘතු අනුචිමානී සක්කෝ උයුත සූදුච සෝචෝ චක්ස මුදු අනන්තමානී සන්තුෂ්ඨකෝච සුකරෝච ඒක නම් බොහොම සතුටින්ම තමයි නිවන් නොදක්කත් ගත කරන්නේ වර්තමානයේ හිත ආවනම් නැත්නම් අපි කියන මේ අප්‍රමාදේ මේ සතිය කියන එක දන්නවනම් මේ වර්තමානයේ හිතගෙන ඉඳ තමයි නැත්නම් එළඹ සිටි ජීවිතය තමයි ලොකුම ලෝකේ තියෙන සතුට කියලා දන්නවනම් නිවන් දැක්කට පස්සේ නෙමෙයි සතුට වෙන්නේ නිවන් පාරට වැටුමයි කියලා සතුට වෙනවා මේකට හීන දාඩිය දාන කතාවක් කියන්න පුළුවන් අහනවා ඇහෙනවා බුදුසසුන වාසේ අෂ්ටාර්ය පුද්ගල සංගරත්නය කියලා අට දෙනෙක් ආර්ය සත්‍යයටපත් කරලා තියෙනවා. ඒකේ මේ සෝවාන් මාර්ගස්ත කියන්නේ තිසරණ සරණගේ උපාසක සෝවාන් මාර්ගස්තයි. සතිය පිළිටවන්න පටන් ගන්න වෙනත් සෝවාන් මාර්ගස්තයි. ඵලස්ත දෙනා තමයි සෝවාන් ඵලය ලැබුණා. සෝවාන් මාර්ගස්තයත් අංජලි කරණීයයි රංගී යුතුයි පිටිය යුතුයි සියල්ලම කියනවා. කවදාක කවුරක්වත් ඒක පිළිගන්නේ නැහැ මේ භාවනා කරන හැම කෙනාම අදුලංශයෙන් සෝවන් වෙලා ඉන්නේ. සෝවන් මාර්ගයටපත් වෙලා ඉන්නේ කියලා සමහරවිට කියනකොටම කරප්පනවා අම්බෝ අපිට කියන්නේ අපිට ඒක සෝවන් වෙලා නැහැ කියලා. සමහර සෝවන් මාර්ගයෙන් නැතුව රහත් වෙච්ච කට්ටියක් තියෙනවා. ඒකත් ඇත්තටම කරනවා ළඟට එන්න වරුවෙන් සෝවාන් කරනවා බණකින් සෝවාන් කරනවා මේ කොට කියපම සෝවාන් කරනවා කියලා නමුත් භාවනා කරන කෙනා Taman ළඟ තියෙන මේ සන්තුෂ්ස කෝච කියලා මම ඊළඟ නැති සීයක් මම ළඟ තියෙනවා මම දෙන්නට වැඩිය සංඝයා කෙරේ මේ වැඩ කරන සංඝයා කෙරේ ගෞරවයක් තියෙනවා ධර්මයේ තේරුම් ගන්න බුදුන් තේරුම් ගන්නෙත් මේ දේවත්වයට කියලා වඳින කෙනෙක් විදියට නෙවෙයි මේ පාරදීන උත්මයෙක් විදියට එතකොට තේරෙනවා ඒ සතුට මේ පටන් ගත්ත සතුට වර්ධනය වීම තමයි ඔය මාර්ගස්ත පලස්ත කියලා කියන්නේ. ඉතින් මේ මාර්ගස්ත භවන ඒ සතුටම දන්නේ නැති කෙනා කවදාකවත් සතුටටපත් වෙන්නේ නැහැ. ඒක නිසා පුඤ්ඤන්නේ කරෝති නන්දති. ඉන් කෙරුවයි කියන එක විතරයි හසු වෙන්නේ කියන්නේ බුදුහාමර පිළිෙන ප්‍රතිඵල ලැබෙන්නේ ඉස්සර වෙලා. මේ උස්සස්ම කුසලයේ තමයි එළඹ සිටි සීය වර්තමානයේ අප්‍රමාදයේ මේ ශික්ෂණය කරනවයි කියන එකමයි සතුට. කරලා ප්‍රතිඵල බලාපොරොත්තු වීම ආර්ථික විද්‍යාව. ඉදම සැපීම නිකේලාට අපි තුච්ච නිහින තත්ත්වයක් වඩේ. කරලා ප්‍රතිඵල බලාපොරොත්තු වුණා නම් ඉදම සැපීම නීතිය. ඒක නම් හොඳට කාටත් තේරෙනවා. හැබැයි ඒක අසුචි. ඒක වසලයි. කලීත කරන්න ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. එතකොට ඒකම සතුටක් වඩපත් වෙනවා. අන්නේ රහස අපින් ගිහිල්ලා තියෙනවා. ඒ රහස බැල්ලියක් ගාව තියෙන දරුවා හදන්න. බැල්ලි කරන්නේ තියෙන හේත්ම කරන. ආපහු බැලි වැටෙන්නේ මොනක් බලාපොරොත්තු වෙන්නේ. අම්මා කෙනෙක් දරුවන්ට කරන්නේ ඉච්චරයි. කරන්න තියෙන දේ හේරම කරනවා. ඒ දරුවා ආපහු දුන්නත් කමක් නැහැ නැත්නම් කමක් නැහැ. ඒක නිසා බුදුජානකසේ කර්මයේ සූත්‍රයේ තම මවෙක් තම දරුවෙකුට කරන්නාසේ සියලු ලෝක වාසීන්ගත කරන්න කියලා. එතකොට අපි සතු නොමර සිටීමෙන් හොරකම් නොකර සිටීමෙන් කාමීත්‍යචාරය නොකර සිටීමෙන් බොරු කියලා නිසස්න පරිශෝෂණ නොකර සිටීමෙන් සමස්ත ලෝකෙතමනේ මේ පණිවිඩය දෙන්නේ ඒක තමන්ගේ හැමෙන් පිට යනවා තේරෙන්නේ නැහැ නමුත් ඒ කරන කෙරුවාව සබ්බ භූතේසු සියලු සත්‍යයන් සඳහා පිට වෙනවා ඒ නිසා ඒ සතුට භාවනා කරන්න කෙනා ලක්තනම උපය ගන්න දන්නේ නැත්නම් ඒක නම් හරියට මේ සෝවාන් වෙනකන් මාර්ගයයි විදර්ශනා ඥාන ලබනකන් ධ්‍යාන ලබනකන් නැත්නම් ලැබපු ධ්‍යාන ගැන පුදුමාකාර කරදරයකට පත් වෙනවා. ඒක එකක් තමයි ශේනේ වල ලැබෙන්නේ කියන එක නෙවෙයි මම කියන්නේ බය කරනවා නෙවෙයි ලැබෙයි. නමුත් මේ මම භාවනා කරනවා මම සත්‍ය පිළිපදිනවා මම අප්‍රමාදයි මම සීලයක පිළිපදලා තියෙනවා මම හික්මනවා කියන එක සතුටු වෙන්න ගන්නවනම් අපිට කොච්චර ජීවිතයේ මේ අසහනකාරී සත්‍යයේදී සතුට වෙන්න පුළුවන්. සන්තුෂ්කෝච සුබහ කියලා කියන්නේ ලේසියෙන් පෝෂණය කරනවා. කැමී ඇඳුමේ සීනාදලෙන් බෙහෙත් වලින් කදාකවත් උපරිම දේ හොයන්න යන්න එපා. ප්‍රයෝජනේ සලකලා වැඩ කරන්න. එතකොට අපේ ජාතිය ලෝකෙටම ආදර්ශයක්. ඒක තමයි ඉස්සර තිබුණ සිංහලයි ගතිය. සිංහලයේ තිබුණේ පන්සල හදනවා මිසක ගෙදර හැදීලක් නැහැ. ඒක හදොත් පන්සල් ටික අදටත් තියෙනවා. ඒ තමයි ආයතන පළක් අටවගෙන ඉන්නවා සීල කටයුතු කරන කන්දරේ. ඉතින් ඒක නිසා ඕනම විදියකට පෝෂණය කරන්න ලේසි. ඒ නිසා සිංහලට ඕන කෑමක් කන්න පුළුවන්. ඕන භාෂාවක් කතා කරන්න. ඕන දැනට යන්න පුළුවන්. ඒ මොකද අපි ළඟ තියෙනවා මේ හැකියාව. නමුත් අපි දැන් මේ ආ කන්ඩිෂන් රූම් එකට හිර වෙලා. ඒක නැතිනම් මොකද කරන්න බෑ කියලා ජීවිතේ මල් විහිං පල්. සිංහල විතර දක්ෂ જાතියක් ඇත්තේ නෑ. ඌ මේක යාගෙන රෝමෙල දාලා ලොක් කරපු ගමන් නිකන් හොඳ බල්ලෙක් වාගේ ශිෂ්‍යයන් බල්ලෙක් වාගේ ඉතින් බල්ලවනවා නන්නේ. ඌ දන්නේ නෑ ඌට එච්චර හැකියාවක් නෑ. අපි කොල්ලෙක් දාලා බලන්න අයිටි ෆීල්ඩ් එකට කොච්චර ලස්සන සෙල්ලම් කරනවද? අපි කොල්ලෙක් දාලා බලන්න දොස්තර විභාගෙට එහෙම නැත්නම් ආර්ථික විද්‍යාවට මම හුඟක් වෙලාට මේ ඉන්ජෙක්ෂන් කර්මාසේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ දවසක ප්‍රතිඵල නොකුත් වෙයි. වැඩිම ප්‍රතිඵල ලංකාවේ කොල්ලෝ. ලංකාවේ කෙල්ලෝ. එහෙනම් වියට්නාම්. පුදුමාකාර දක්ෂතාවක් තියෙනවා. ඒ ඒ දක්ෂකමට සුභාර ගතිය නිසා අපිට අපිට මෙතන විශාල පරාශයක වැඩ කරන්න පුළුවන්. අපි හිතන විදිහ අපි මේ ගෙයිතුම්බෝ නෙවෙයි. ඒ බව දන්නේ නැති වෙලා තියෙන්නේ මේ බාහිර ලාභයට, සත්කාරයට, සම්මානයට, සීලෝකයට මේ සුද්ධ දෙන ලනුව කාලා. පටලැස්ස. ඔය සතියට ගිය ගමන් ඔය මොකක්වත් නැහැ දීමාමාරි අදාවල් මොකුත් නැහැ කඩාගෙන යනකොට සුභහ ගතිය උගන්නන්න කොටියෝ උන්න මේ මේ බඩේ රෝගේ කෑමම උගන්නන්න යන්න එපා පයින් අඩියක් දෙයක් යන්න ඉස්සලා කනට ඇදෙන ගතිය උගන්නන්න යන්න එපා උද ගණන දුන්න දෙයක් ආකාරවා සෝපන රකකම් ගබුවාගෙන උත දෙන්න ඕනේ හැකියාවක් තියෙන්නේ ඒකේ සුභහ ගතිය එනවා ඒකට මේ බුද්ධ ධර්ම අන්තර වෙච්චාම එකයි ලෝකෙදී බාහිර දක්ෂ ව්‍යාපාර විතරයි ඒකේ උගන්නන්නේ කරන්න තියෙන දේවල් උගන්වනවා. සන්තුෂ්කෝච සුබරෝච අපසිච්චෝස සල්ලංක උත්ති. වැඩ ඔළුවේ දාගන්න එපා. මේ মালටි ටාස්කින් කියන එක නම්බුවක් නෙමෙයි කටවතුන්නා. মালටි ටාස්කින් එක කවුද අපිට හම්බ වෙනවද මොනවා කරන්නේ? නෑ සුද්දට. ආඩම්බරේ Tamanට නෙමෙයි Taman කඳුරන ගෝනවා විතරයි හරස්කාරය තමයි හම්බ කරන්නේ. නිසා মালටි ටාස්කින් වලට වැඩි හොඳ ගඳ දෙයින් අපිලා. එහෙම නැත්නම් ප්‍රයෝජනෙන් සලකලා චීවර පින්න පාත සීනාසන නිලම්පස වගේ තමන්ගේ ඇඳුම, තමන්ගේ කෑම, තමන්ගේ තීනාසනේ බෙහෙත් ටික පරිසරයෙන් ලබාගෙන යැපිලා කටයුතු කරනවා නම් মালටි ටාස්කින් කියන කටුන් දුන දාන්න ඕනේ නැහැ. හැබැයි මම අනිත් පැත්ත කියනවා සතිය කියනවා ඕනේ মালටි ටාස්කින් එකක් කරතයි. මම කරලා තියෙන නිසා මම කියන්නේ. ඕනම කෙනෙකුට මම අභියෝග කරනවා. මම වැඩ කරලා කියනවා. බුද්ධත්ව කල් වැඩ කරේ. බුද්ධ දන්න ගහන්න වැඩ කරා. නම්බුයි හුද්දට තමයි මම දන්නවා ඒක ඇත්ත. ඒත් මට මේ අත්දැකීම නිසා මට බය නැතුව කියන හැටි ඒකට ප්‍රධාන හේතුව මේ අප්‍රමාදේ. ඒ නිසා ඒ සුබර සන්තුෂ්කෝච සුබරෝච ප්‍රතිචෝච වැඩම මේ දාගන්න එපා. ඒක මේ ආචන නයි ඔරොක් දාගෙන ඉන්න. අපිට කරන්න පුළුවන් නායකත්වයක් දෙනවා නම් නායකත්වය දීලා කියන වැඩේ මොකක්ද කියලා කරන තමන්ගේ වැඩ ටික කරනවා නම් ඒ අපකිච්ච ස්වභාවය සල්ලංක වෘත්ති කියලා කියන්නේ කරන වැඩ කොහොම සැහැල්ලුවෙන් කරන්න කරට ගන්නවා. වැඩි කරන්නේ විනෝදාංශයක්. ඒ තමන්ට කරන්න තියෙන වැඩ ටික මේකයි කියලා දැනගත්තා. ඒතකොට ජොබ් සැටිස්ෆැක්ෂන් කියලා එකක් තියෙනවා කරන දේ සතුටින් කරනවා. එහෙම නැතුව මේ හිතාගන්න බලාගන්න බැරි තරම් දොඩ ගොඩක් බලාගන්න කියලා වගේ බදලා අල්ලුවාට එක ගෙඩියක් අතවුනේ. අල්ලන්නේ එක ගෙඩියක් එක වෙලා අදිනවා. අපි එහෙම නෙමෙයි වටා ගන්න හදනවා. තේරෙනවද? උගල අල්ලපු දෙයක් කට්ටිය බදාගෙන ඉන්න නිසා. උන් මැට්ටෝ. උන්ට තේරෙන්නේ අපි එහෙම නෑ අපි එක එක අල්ලන. අල්ලන්නේ ගියාම ඒ සල්ලවක වෘත්ති කියන්නේ ලහුක භාවය, ගරුක භාවයට යන්නේ. Taman ගරු කරලා හිතන්නත් එපා. සංත්‍රීන් ජීවත නිපකෝච සාංශ ඉඳුරන් ඇතිව නිපක කියලා කියන්නේ පොඩි පරහක් එතන කියනවා නිපක කියන්නේ උත්පත්ති ප්‍රඥාවක් කියන්නේ. ආරම්භක තේසේ වශයෙන් බම්මණේ කියලා බෑ. ආරම්භක තේසේ වශයෙන් දිහෙසුක වෙලක් බෑ. ආරම්භක තේජේ වශයෙන් ක්ෂණ සම්පත්තිය තියෙන අපිට ඇහ කන දිව නාසය තියෙන්න ඕනේ. අපිට සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය තියෙන්න ඕනේ නිපක ශක්තිය තියෙනවා. මම හිතන්නේ මේ වගේ පරිසරයක ඒක සාමාන්‍ය මට්ටමට වැඩිය තියෙනවා. ආනේ නිපක ගතිය ආවට පස්සේ ඔය ගුණ ටික තමයි අත්කුසලේ සලකන්නේ. අත්සිද්ධිය කරනවා. කරණීයන් අත්කුසලේ අත්කුසලේ කරන්නා වූ විශේෂ ඒ සාන්ත පදයට යන්න සක්කෝ ජීච සූජුච සෝචෝ චස්සමුදු අනසිමානි සන්තුෂ්කෝච සුබරෝච අපකිච්ඡෝද සල්ලවක මුක්ති සම්තිංචයෝච නිපකෝච මේ ಗುಣ ටික නෙවෙයි අපි කර්ණමිත සූත්‍රය කියනකොට මතක තියාගන්න. උදේ ඉඳලා ඇඳ වෙනකන් ජප මන්ත්‍රයක් වගේ කියවනවා. කවදාකවත් මේක භාවනාවට කමටහනක් කියලා. එහෙම නැත්නම් මේ එකින් එකට එකින් එකට වැඩි යුතු ಗುಣ પરම්පරාන්නේ ඒකට කරණීයම් අත්ත කුසලයෙන් කියන එක කරණීය මෙත්ත කුසලයේ කියලා ඒකත් පදේ වලස්සගෙන මෙත්ත සූත්‍රය කියලා නමකුත් දානවා. මෙත්ත සූත්‍රය කියන්නේ ඔය කියන්නේ කරණීයම් අත්ත කුසලයේ නෑ. ඒ පද සම්බන්ධ නිසා කරණීය මත්ත කුසලයේන වෙලා තියෙනවා. ඉතින් අපි එක මෙත්ත සූත්‍රය කරගෙන තියෙනවා. මේ මෙත්ත සූත්‍රයත් අපි අනුන්ටමයි කරන්න පාවිච්චි කරාට මේ තමන්ගේ ගුණ සම්භාරයක් වඩන්න කියන එක දානවා. ඉතින් මේ විදිහට ඒවන්ති සබ්බ භූතේසු මන සම්භාවයේ අපරිමාණ මාතා යතා නියම් පුස්තක් මේ විදිහට මවක් තමයි දරුවා කෙරෙහි ක්‍රියා කරන ආකාරයක් තියෙනවානේ බැල්ලියක් පැටව ගියා ක්‍රියා කරන හැටි බලන්න ඒක මේ අම්මගේම ගුණයක් නෙවෙයි ඒක ඇති අන්නේ ඒ විදිහට සියලු ප්‍රාණීන් විශ්ලේ කරන්නේ ඒ වගේම බුදුජානනාංශය සඳහන් කරන මේ කර්ණිමිත සූත්‍රයේ තිත්තං චරං නිසින්නෝ වා සයානෝ වා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය හිතගෙන හිටියා ඉඳගෙන හිටියා ඇවිදින්න හිටියා නිදාගෙන හිටියා ඉරියව්වේ සතිය පිටවා තිත්තං චරං නිසින්නෝ වා සයානෝ වා යාවතස්ස විගත යම්තා ගැඹුරු නැද්දී නොවේද ඒ සෑම සැනකදීම සතිය පිටවන්න පුළුවන් කියන එක බුදුජානනාංශය සඳහන් කරනවා ඒක පුළු හැකි සංඥාවෙන් කරන්න ගත්තොත් ඒ විදිහට හිතියොත් චිත්තං චරණ නිසින්නවා සයනෝවා යාවතස්ස විදිමිතු ඒතස්සකින් අදිටිය බ්‍රහ්ම මේකන් විහාරං ඉදමව ඒ කෙනාගේ ජීවිතේ බ්‍රහ්මයි කිසි කෙනෙක් එක දෙවන්නේ නැහැ තනි අලියා වගේ මාසංගණන් ඇතා වගේ නැත්තම් කංග වෙනල් අඟ වගේ අපි කන්න දෙක වෙච්චාම හයියක් එන්නේ කියලා පිස්සු කොක්කම කොක්කම තමයි මට කාල ගන්න කාලේ මගේ දොරේ ගහලා තිබුණා මේ ආමන්ත්‍රණාවෝති සහාය මැදේ ගමනේ සිටී විසින්නේ නිපන්නේච අනබිචිතං සේරිතං පෙක්කමානෝ ඒකෝ චරේකක විධාන කප්පෝ පිරිසක් එක්ක හිටියොත් හැම වෙලාවෙම ආමන්ත්‍රණ අපි අරක කරමුද මට මේක දෙනවද හිටගෙන ඉන්නකොටත් කතා කරනවා ඉඳගෙන ඉන්නකොටත් කතා කරනවා නිදාගෙන ඉඳද්දිත් කියලා කතා කරනවා ඇවිදිනකොටත් කතා කරනවා මේ තමයි කෙනෙක්ට එක්ක ඉන්නකොට ඇති. ආමන්ත්‍රණ හොති සහාය මන්ති. ගමනේ සිටේ ඉතින්නේ චාරිකාය හැමතැනම තියෙනවා. අනබීජිතං අනේ ඒගොල්ලන්ට බෑ කියන්න බැරි නොවෙන්න විනිස ශ්‍රේරී භාවයේ බලපතා ගන්න. හේති සං පෙක්ඛමානව අපේක්ෂා කරන්නේ කඟ වේන අඟක් බඳු එකලාව හැකෙන්නේ. ඉතින් කමයි කාමරේ ඉන්න කට්ටිය කියන ඔය අඟ දෙක වෙයි ඊටපන් කොහෙට අනිද්දා ඉතින් ඔක්කොම හිතුවේ මටත් දෙක වෙයි කියලා උනේ නෑ. එහෙම උනේ නෑ. එහෙම වෙන්න ඕනකමකුත් නෑ. ඒක නිසා ඒ භ්‍රම ජීවිතේ මේ ජීවිතේදීම ගන්න ඕන නම් මේ ලෝකෙදීම ගන්න ඕන නම් ඔය හතරවෙනි ධ්‍යානෙන් පස්සේ තියෙන ධ්‍යානවල දෙලොස් භ්‍රම ලෝක යන කතාවක් සමතපොතේ තියෙනවා. ඒත් මේ ජීවිතේ භ්‍රම ජීවිතයක් ගත කරන්න ඕන නම් හතර ඉරියව්වේ සතිය පවත්වා. ඒක තමයි අර අත්තානං චේති අඤ්ඤඤා රක්ඛේයන සුරක්ඛේදා චින්නමඤ්ඤ තරං යාමං පටිච්චග්ගීය පඬිතෝ කියලා මේ සක්කෝජූතාදී මේ ගුණ 14 වඩනවන යම් කෙනෙක් කොච්චර දැනට බඳ හිටියාද කොච්චර මල්ටිටාස්කින් ජීවුණා කොච්චර මේ වගේ හයි ප්ලේයර්ස් ළඟ හිටියාද Tamanne Tamange විවේකී ලබා ගන්න ඒ විවේකයේ මේ පරිසරයේ තිබුණ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ ආරම්භයේදී නම් ප්‍රශ්නයක් වෙනවා ඒක මම පිළිගන්නවා නමුත් වැඩුවොත් Tamante විවේක ලැබුණාට පස්සේ තේරෙනවා බුදුජානන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා කියන්නේ. බුදුජානන් වහන්සේ මේ අප්‍රමාදී දේශනා කළ තියෙන වර්ග ભેද තෝරලා කියනවා. සියල්ලන්ටම සමසේ දේශනා කළා කියනවා. කිසිම කෙනෙකුගේ අධිකාරිය තියලක් නැහැ. මේ තියා මේ මම සත්‍ය පිළිවන්නේ ඉස්සෙල්ලා කියන්නේ ගන්න ආයත හඳුගාට බුලත් අතක් කරගෙන යන්න ඕන කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට ඕන දෙයක් පටන් ගන්න. ඒ වගේම බලන්න ඒක හරි දෙල්ලක්කාර වැඩක් තියෙනවා. කවුරු මොන જાතියෙන් අපේ සතියට කොක්ක දාන්න ආවත් වැටෙන්නේ නැහැ. කාටවත් සතිය කවුරුත් වඩන සතියට කාටවත් බාධා කරන්නේ අප්‍රමාද කාටවත් බාධා කරන්නේ අනිත් සියලු ධර්මවලට බාධා කරන්නේ. ඒ නිසා මේ පාර දත්ත මනුස්සයා ඒ අපරාධික මාර්ගයට වැටෙනවා. ඒක නිසා ඒකේ කොච්චර ශක්තිමත්ද කියනවනම් දේශනේ මුලදී වම් කරන්නේ අපි ගොඩාක් පව කරපු අය වුණා. අපි ගොඩාක් පශ්චාත්තාප වෙලා විචි දේවල් ගැන කල්මින් කෙනෙක් වුණා. ඒ කෙනාට සත්‍ය ගැන අහනකොටම ක්‍රියාවක් කරනකොටම තේරෙන පටන් අර ගන්නවා ඒ උපන්දාහිර කරපු පවුනක සතිය මෙහිටපු මේ ක්ෂණේ කියලා ඊට පස්සේ යාට පුදුම ආශාවක් එනවා මේ අඳුනගත්ත සතිය දිගින් දිගට කරබැලි. ඉතින් මේ ළඟදී තිබුණු සම්මන්ත්‍රණයකදී ඔය ජොන් කබට්සින් කියන එකනා ඒ දලයනමතුමාට මේ සත්‍ය පිළිබඳ ප්‍රය භාගික විතර විස්තරයක් දුන්නා. ආදීලා කිව්වා දලයනමතුමාගෙන් ස්වාමීන් වහන්සේ මේ සතිය බෞද්ධද කියලා. ඒක නෑ නිකන්. නෑ දලයනමතුමා ඒක මනුෂ්‍යකමක් කියන්නේ. බුදුදහමේ බණ කියේ බෞද්ධයන්ට නෙවෙයි ඒක හොඳට මතක තියාගන්න අහපු අයට බෞද්ධයි කියලා කියන වෙනම කතාවක් බණ කියේ සියල්ලට මේක නිසා අපි දැනට හිතාගෙන ඉන්නවා නම් අපිට මේ සත්‍ය වඩා ගන්න බැරි හික්මීමට එන්න බැරි අසවල් අසල් කරුණ නිසා ඕනෝකට තමයි අවිද්‍යාව කියලා ලෝකේ කියන්නේ ඒකට හේතුව මේ ඉඳුරම් පිනවීමේ තියෙන ආසාව කියන තෘෂ්ණාව ඒ නිසා ළඟ තියෙන හතර තමයි තෘෂ්ණාව ඈත් තියෙන හතර තමයි අවිද්‍යාව මේ දෙන්න දෙය බලන්න පටන් අරගත්තොත් හරි විදියට බලනකොට තේරෙයි අපි නොදැන හිටියට මේක හරියට තේරුම් අරගෙන දැනටමත් අප්‍රමාදීව කටයුතු කරන විශාල පිටසක් ඒ විශාල පිටස පහුගිය අවුරුදු කොච්චර වැඩි වුණාද කියනවනම් ඒකට අදහසක් දීලා තියෙනවා කොන්ෂස් ආමි කියලා. මේ ලෝකයේ අසාධාරණ වැඩි වෙන්න වැඩි වෙන්න පෘථිවියේ රත්න වැඩි වෙන්න වැඩි වෙන්න ඕසෝන් ලේයර් එක දුර්වල වෙන්න වෙන්න පරිසර දූෂණය වෙන්න වෙන්න අසහනි වැඩි වෙන්න වැඩි වෙන්න මේ ධර්මයේ තේරුම් ගත්ත වෙන්නම හමුදාවක් හැදිලා ඉනවා ඒ හමුදාවේ හොල්ලාදුවේ ඉතිනේ කාඳුරන්නේ නැහැ හැබැයි ඒගොල්ලෝ දන්නා එකම උත්තරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ලෝක ප්‍රශ්නේ උත්තරේ තියෙන්නේ සතිය කියලා ඒ නිසා හැකි ඉක්මනට ජීවිතේ තුන් ඥානෙන් කොයි ඥානයක හරි අන්න ඒ සතිමත් හමුදාවට අපි සම්බන්ධ වුණොත් අපි බෞද්ධ ක්‍රමයේ බොහොම ශ්‍රේෂ්ඨ තැනකට යනවා. ඒ වගේම manussත්වයේත් අපි සදාචාරයේ ඉහළ තැනකට යන අතර Tamange අත්ත කුසලය, Tamange අත්ත සිද්ධිය, ශලසන බව නොබෝ කලකින්ම Tamanne තේරුම්ක පේනවා. අපි මෙතෙක් ගමන් කරපු මාර්ගයක තියෙන වක්‍ර චපල ගතියක්, වංචනික ගතියක්, මේ පාරේ තියෙන ඍජු ගතියක්. අන්නේ ඍජු ගතිය කෙනෙක් අඳුනගත්ත ගමන් ඒ කෙනා වටේ ඉන්න අයට ඒක බෝ වෙන ගතියක් තියෙනවා. ඒක නිකන් පැතිරෙන ලෙඩක්. කොන්ෂස් ආන් කියන එක. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාවට බොහොම ගෞරවයෙන් සඳහන් අහගෙන හිටපු සියලු දෙනාටම ඒ Tamange ශරීරයක ජීවිතයට කරන මේ පටිජග්ගණය නැත්නම් මේ හික්මීම නැත්නම් මේ ශික්ෂණය නැත්නම් මේ ශික්ෂාව ශක්ති ප්‍රමාණය වටහාගෙන හැකි ඉක්මනටම ඒක ජීවිතයට සම්බන්ධ කර ගැනීමෙන් ඒ බෝධි රාජකුමාරට උනා වගේ පශ්චාත්තාප නොවන ජීවිතයකට පදනමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නැවත කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම බලාපොරොත්තු වෙන සාහනීය ලැබේවා කියලා ප්‍රාර්ථනා